තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා සංකාරයි චේතනයි කියන දෙකේ වෙනසක් ගැනයි අහන්නේ. සංකාරහා චේතනා යන්නේ අදහස් කරන්නේ එකම අරුතද කියලා මේ ප්‍රශ්නේ. දැන් මේකට අහන ප්‍රශ්නයක් තියෙනවා මේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි යන්නේ අදහස් කරන්නේ ඉහෙත සඳහන් චේතනායනික කර්මයේද කියන එකයි මේ අහන්නේ මෙතන. දැන් මේ මේ තියෙන මාත්‍රිකා පාඩේ දැන් මේක තේරුම් ගන්න ඕන කාරණයක්. බුදුරජාන් වහන්සේ මාත්‍රිකා පාඩට දෙනවා සමහර වෙලාවට සැරියුත් හාමුදුරුව විස්තර කරලා දෙනවා. දැන් මේ චේතනාහම් වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස ආදී වශයෙන් මේ මාත්‍රිකා පාඩය බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මේක විග්‍රහ කරගන්න වෙනවා. විග්‍රහ කරගන්න කොටයි ඒක මොකද්ද කියලා එන්නේ. චේතනාවෙන් කර්මය සංචේතනාවෙන් සංකාර. චේතනාවෙන් කර්ම. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා පවතිනවා චේතනාවෙන්. එහෙනම් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන ඒවා සංචේතනාවෙන්. එතක් වෙන කාය සංචේතනා කාය සංකාරා. වචී සංචේතනා වචී සංකාරා. මනෝ සංචේතනා මනෝ සංකාරා. සංචේතනාවෙන් සංකාර, චේතනාවෙන් කර්ම. එදා මේ මාතෘකා පාඩේ තෝරාගත්තේ නැත්නම් අර්ථය වටහා ගන්න බැරුව යනවා. ඉතින් සංචේතනා සහ චේතනාවල වෙනස දකින්න ඕනේ. මොකද්ද කියලා? චේතනා කියන්නේ ਸਰවචිත්ත සාධාරණ චෛතසිකය. රාතන් වහන්සේගේ අරිහත් ඵල චිත්තයේ මේක තියෙනවා. අරිහත් ඵල චිත්තයකදී රහතන් වහන්සේට ගමනක් යන්න අවශ්‍ය වුණොත් පින්ඩ පාත හරි වඩින්න අවශ්‍ය නැහැ. උන්වහන්සේත් මොහොතක් ගන්න චේතනා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ හැම හිතක් හිතක් ගානෙම චේතනා ක්‍රියාත්මක වෙනවා. හැබැයි සංචේතනා රහතන් වහන්සේට සංකාර වශයෙන් නැහැ. එකයි වෙනස. සංකාර කිව්වහම ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. සංකාර ඊළඟට ඊළඟට අபிසංකාර වෙනවා. රහතන් වහන්සේට අபிසංකාර නැහැ. සංකාර තියෙනවා. සංචේතනාත් ක්‍රම දෙකක්. අවි කියන වචනේ සම්බන්ධ සංචේතනාවක් තියෙනවා සතර ගමනට හේතු වෙන්නේ. ඒකෙන් ජනක කර්මයක් උපද්දනවා. මත උපදින්න හේතු වෙන එකක්. මෙන්න මේ අවි කියන කොටස ඇති සංකාරයේ රහතන් වහන්සේට නැහැ. අනිකාගේ චේතනායනට අවි අවි ඔතන එකතු වෙනවා. විලා අවි සංකාරය හැදෙනවා. අවි සංකාරය හැදෙනවා සසර ගමනට හේතු වෙන සංකාර ගොඩ නැගිනවා. කය ක්‍රියාත්මක කරන්නේ වචන ක්‍රියාත්මක කරන්න හිත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන මූලධර්මයන්ගේ ගොඩනැගීමක් එනවා. ඒවා සංකාර වෙනවා. ඒ හිත ක්‍රියාත්මක කරනකොට අවිද්‍යා සම්පූර්ණයෙන් බිඳ හැරපුවාම හිත ක්‍රියාත්මක වෙනවා ක්‍රියාවචනී ක්‍රියාත්මක වෙනවා කතා කරනවා ක්‍රියා කරනවා හිතනවා ඔක්කොම තියෙනවා රහතන් වහන්සේට. හැබැයි සංඛාර තියෙනවා අභි වෙන්නේ. අන්න එතන වෙන්නස. එහෙනම් උන්වහන්සේට චේතනා තියෙනවා. සංචේතනා තියෙනවා සංකාර කොටසකට. අபிසංචේතනා කියන එක නෑ. අභි වුණොත් සසර ගමන උපද්දන්න හේතු වෙන සංචේතනා බිහි වෙනවා. ඒකයි තියෙන වෙනස. එහෙනම් චේතනාව කර්මයයි කිව්වා. සංචේතනා සංඛාර වෙනවා. අபிසංචේතනා අபிසංකාර වෙනවා. ඔය කාරණා වෙනස තෝරා ගන්න ඕනේ.